ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී සුනිත්‍රාරාමාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පාලක සභික කොළඹ කලුතර දිදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජනීය ඇලිකේවල සීලානන්ද නායක ස්වාමීන් වහන්සේ. අද ධර්මදේශනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ චතුර්ථ භාගයේ ඉන සූත්‍රය. නමෝ තස්ස භගවතු අති සාදු සාදු සාදු අද ධර්ම දේශනාව සඳහා අපි බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක භාගයේ චක්කනිපාතයේ පළමු පණ්ණාසිකේ එන ඒ වගේම ධම්මික වර්ගයේ එන එන සූත්‍රය මුල් කරගෙන ධර්ම දේශනාව ආරම්භ කිරීමට තථාගත බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජීවිතාරාමේ වැඩ වාසය කරනවා භික්ෂූන් පිරිවරාගෙන මේ භික්ෂුන් වහන්සේ අමතල තමයි මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. එතකොට හිතන්න පුළුවන් මේ හාමුදුරුවන්ට දේශනා කරපු සූත්‍රයක් නේද කියලා. නෑ. මේකේ තියෙන වචනයක් තියෙනවා කාමභෝගිනෝ කියලා. කාමභෝගී කියලා කියන්නේ ගිහියා කෙනෙක් කෙනයි. එතකොට ගිහියා මුල් කරගෙන මේ ධර්ම දේශනාව දේශනා කළත් ඒක පැවිද්දටත් කාටත් වටිනා කියන සූත්‍රයක් හැටියටයි සඳහන් කරන්නේ. එනිසා පළවෙනි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියා තියෙන ලෝකයේ තියෙන පළවෙනි දුක තමයි දිනිදුකම, දුප්පත්කම. පිළිතුන් දාන්නව ඇති චක්කවති සීනාද සූත්‍රයේදී පැහැදිලි කරන කාරණේ. ලෝකයේ තියෙන දුරාචාරය ඒ වගේම අකුසල ධර්මයන් ඇති වෙන්නට මූලිකම හේතු හැටියට සඳහන් කරලා තියෙන්නේ දිනිදුකම, දුප්පත්කම. ඒ දුප්පත්කම නිසා තමයි පුජ්‍යලයාගේ සදාචාරවත් ජීවිතය දුරාචාරවත් වන්නේ. ඒ වගේම මේ ජීවිතේ පමණක් නෙවෙයි පරලෝක ජීවිතේ පවා ඒ දුප්පත්කම නිසා විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාමුදුරෝ විසුණු වහන්සේලා අමතලා අහනවා මහණෙනි මේ ලෝකයේ කාමභෝගී ජීවිතයක් ගත කරන අයට දිරුදුකම දුකක්. එහෙමයි ස්වාමීනි. නැත්තම් එහෙමයි බුදුහාඳුරන්නේ. ඒක එහෙම නොවේ කියන්න පුළුවන් කමක් නැහැ. දැන් එතකොට දුප්පත්කම කියන එක අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අර්ථය ගත්තොත් එහෙම එයාට සැපවත් ජීවිතයක් ගත කරන්න බෑ. දුප්පත් කියන එකේ තේරුම දුකටපත් කියන එකයි. ඉතින් දුප්පත්කම ඇතිවන්නේ කුමක් නිසාද? බුදුදහම හේතුඵල වාදයක්. ඒතර හේතුඵල ධහමට අනුව දුප්පත් වෙල ඉපදෙන්නේ ඇයි? දුප්පත් වෙල ඉපදෙන්නේ ඇයි? ඔක බුදුහාඳුරාගෙන් ප්‍රශ්නයක් කරලා අහලා තියෙනවා. පංගුවක් අය පොහසත් වෙල ඉපදෙන්නේ කොහොමද? පංගුවක් අය දුප්පත් වෙල ඉපදෙන්නේ කොහොමද? එතකොට බුදුහාමුදුරුවෝ ඒකට දීපු පිළිතුර තමයි පින්නතුනි මේ සාංශාරික ජීවිතයේදී මසුරුකමින් ලෝභකමින් යුක්තව ජීවත් වෙමින් ඒ තනත්තා කිසිවෙක් කිසිවෙකුට නොදේනා දානේ කියන එක දැන් දානේ කියන්නේ දෙනවා කියන එකනේ දෙන්නේ නැති පුජ්‍යලේක නම් එවැනි තැනැත්තාට කිසිවක් ලැබෙන්නේ නැහැ. ලෝකේ න්‍යායක් තියෙනවා දුන්නොත් තමයි ලැබෙන්නේ. දුන්නොත් තමයි ලැබෙන්නේ. ඒතර දෙන්නේ නැත්තම් ලැබෙන්නේ නැහැ. දැන් කුඹුරක් පුරුවොත් තමයි අපට අස්වැන්න ලැබෙන්නේ. ගහක් හිටවුවොත් තමයි අපට අස්වැන්න ලැබෙන්නේ. ගහක් හිටවන්නේ නැතුව කුඹුරක් වපුරන්නේ නැතුව කවදාකවත් අපට අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් එහෙනම් මේ සාංශාරික ජීවිතේ අපි කරන කුසල කුසල කර්ම, පුණ්‍ය කර්ම, පාප කර්ම මේ සසරට බලපානවා. ඒතර යම් කෙනෙක් මේ ජීවිතේ මේ ජීවත් වෙන ලෝකේ දුප්පත්ව ඉපදී ඉන්නවා නම් දුප්පත්ව ඉපදී ඉන්නවා නම් ඊට වඩා ආය දුකක් ඇත්තේ නැහැ. ඊට වඩා දුකක් ඇත්තේ නැහැ. දැන් දුප්පත්කම නිසා මොකද කරන්නේ? දුප්පත්කම නිසා මොකද කරන්නේ? දුප්පත්කම නිසා මොකද කරන්නේ? දැන් එයාට ලැබෙන්න තැනක් නැහැ. ලැබෙන්න දෙයක් නැහැ. තැම්පත් කරපු දෙයක් නැහැ. ගොඩනගාගත්තේ දෙයක් නැහැ. එවැනි කෙනෙකු නිරන්තරයෙන්ම කරන්නේ මොකද්ද? අර දුප්පත්කම නැති කරගන්න කියලා ණය ගන්නවා. නබුදුහාර ප්‍රහන ප්‍රශ්නයක්. මහණෙනි ලෝකේ දිරු දුකම දුකක්ද කියලා හැව බුදුහාර එහෙමයි කියලා කිව්වා හාමුදුරුවෝ. එහෙනම් මේ දිනින්දා ණය ගැනීමත් ඊට වඩා දුකක්. ඊට වඩා දුකක්. දැන් අපි අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක් හුඟක් වෙලාවට ණය ගන්නවා. ණය ගන්නකොට ණය දෙන දෙන අය කරන්නේ මොකද්ද? නිකන් අපට දෙනව නෙවෙයිනේ. ණය අපට නිකන් දෙනව නෙවෙයිනේ. හොයලා බලලා තමයි ඒ අය ණය දෙන්නේ. දැන් බැංකුවකින් අපි ණය ගන්න ගියන් පස්සේ ණය කිල්ලුවට අපිට එහෙම දෙන්නේ අපි බලනවා ඒ කට්ටිය වත්කම් බලනවා. නේද? මේවා අනාගතේ ඒ ණය ගවන්න පුළුවන්ද කියලා. අපි හිතමු දුප්පත් මිනිස්සෙක් කාගෙන් හරි ණයක් ඉල්ල ගන්නවා. දැන් අපි ණයක් ගන්න ගියන් පස්සේ මොකද අපි කියන්නේ? කුණ්ඩේසියක් තියෙනවා. මොකද්ද? මේ ණයට පොලියක් ගෙවන්න ඕන. ණයට පොලියක් ගෙවන්න ඕන. එහෙමනේ සාමාන්‍ය තියෙන කතාව. ණයට පොලියක් ගෙවන්න ඕන. පොලිය ගෙවෙ නැත්තම් මොකද වෙන්නේ? පොලියට පොලියක් එක්කහ වෙනවා. දැන් එතකොට දුප්පත්කම ලොකු ලෝකේ තියෙන දුකක් දුප්පත්කම නිසා මොකද කරන්නේ ණය වීමත් ඊට වඩා දුකක්. ණය වීමත් ඊට වඩා දුකක්. ණය වෙච්ච එකන පොලිය ගැනීමත් ඊට වඩා දුකක්. ඇයි දැන් ණය ගත්තට එයාට ගෙවන්න මාර්ගයක් නැහැ. එයාට ගෙවන්න මාර්ගයක් නැහැ. උපයන්න මාර්ගයක් නැහැ. එතකොට ණය ගත්ත කෙනා ණය ගෙවන්න නැති වෙනකොට මොකද වෙන්නේ? පොලිය දැන් ණයට පොලියක් ගෙවන්න ඕන. දැන් පොලිය ගෙවන්න. ණයට පොලිය ගෙවන්න. දැන් ඊතර පොලිය වර්ධනය වෙනවා. පොලිය වර්ධනය වෙනවා. ඒකට කතා කරන්න. පොලිය වර්ධනය වෙනවා. දැන් පොලිය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න මොකද වෙන්නේ එතකොට? ණයකරුවා මොකද කරන්නේ? දැන් මේ පැත්තෙන් පොලිය වර්ධනය වෙනවා. පොලිය වර්ධනකොට දැන් ණය දෙන තැනත්තා මොකද කරන්නේ? ණය ඉල්ලගෙන එනවා. ණය ඉල්ලගෙන එනවා. දැන් ණය ඉල්ලගෙන එනකොට එයා මොකද කරන්නේ? ණය දෙන්න විදිහක් නැහැ නේ පොලිය දෙන්න විදිහක් නැහැ නේ. ණය දෙන්න විදිහක් නැහැ ණය කියන්නේ ඒකට එයාට දෙන්න දෙයක් නැහැ. දැන් මොකද වෙන්නේ? ණයට පොලිය තියනවා පොලිය ගෙවන්නේ නැහැ. පොලිය ගෙවන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ණයකාරෝ මොකද කරන්නේ? ණය දෙන තැනත්තු මොකද කරන්නේ? හොයාගෙන එනවා. දැන් එතකොට මෙයා හැම වෙලාවෙදි කියන්නේ මග හරිනේ කෙනෙක් කරන්නේ. මෙයා කරන්නේ මොකද්ද හැම වෙලාවෙදී ණය ඉල්ලනකොට මග හරින එක. මිනිසුන්ට මූණ දෙන්න හැකියාවක් නැහැ. දැන් එතකොට එවැනි තැනත්තාට ඕනම තැනක ඕනම වෙලාවක ඕනම සභාවක මොකද කරන්නේ සමච්චලේ ලක් කරනවා. එයා මේ මේ මේ මේ මිනිස්සයා ණය ගත්තට ණය දෙනෙක් කෙනෙක් නෙවෙයි කියලා හැම තැනකම මොනවද එයාගේ නම හොඳට නෙමෙයි භාවිතා වෙන්නේ. හොඳට නෙමෙයි භාවිතා වෙන්නේ. එතකොට ඒ තැනත්තාට මොකද කරන්නේ අනිත් අයගෙන් අපවාද චෝදනා එල්ල වෙනවා. දැන් අපවාද චෝදනා එල්ලෙනවා අපමණක් නෙවෙයි ඊට පස්සේ මොකද වෙන්නේ ණයෙන් රිදීම නිසා මෙයා ඇතැම් වෙලාවට නීතිය රැහැනට අහු වෙලා වදබන්ධනාදීට යොමු වෙලා ඇතැම් වෙලාවට ඒ ජීවිතේ පුරාම හිරගෙවල් වල ලගින්න සිද්ධ වෙනවා. දැන් අපි කරුණු කීපයක් කිව්ව මතක් කරගන්න ඕන පළවෙනි එක මොකද්ද කිව්වේ? දින දුකම ලෝකේ තියෙන ලොකුම දුක. ඊළඟ එක දින දුකම නිසා ණය ගැනීම. ඊට වඩා දුකක්. ණයගෙන පොලිය ගැනීම ඊට වඩා දුකක්. ඒ පොලිය වර්ධනය වෙනවා ඊළඟට පොලිය ගෙවන්න බැරි වෙනකොට මොකද කරන්නේ විවිධාකාර චෝදන අපවාද එල්ල වෙන්න පුළුවන්. ඊළඟට චෝදන අපවාද විතරක් නෙවෙයි එයා ලුහුබඳ යෑම පමණක් නෙවෙයි ඒ තැනත්තාට නීතියෙන් එහෙම නැත්නම් සමාජයෙන් විවිධාකාර දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. දැන් බුදුහාමුදුරුව කරුණු පහක් හයක් මේ මුල් කරගත්තා මේ මේක පැහැදිලි කර දෙන්න. මේක පැහැදිලි කර දෙන්න. එතකොට ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙක් දැන් ණය ගන්න එපා කියන එක නෙවෙයි මේ පැහැදිලි කරන්නේ. මං ඉස්සෙල්ලා සඳහන් කරා දැන් අපි බැංකු වලින් වාගේ ණය ගන්නේ අනාගත ආයෝජනය සඳහා. ආයෝජනයක් කරලා තමයි කියලා කියන්නේ ඊට පස්සේ අපිට ගෙවන්න පුළුවන්කම තියෙන්නේ. දැන් දුප්පත්කම නිසා ණය ගත්තොත් මොකද වෙන්නේ? දුප්පතාට ණය ගෙවන්න බැරි වෙනවා. දැන් ඒක කාම්භෝගී ජීවිතයක් ගත කරනකොට මේක සැපද දුකක්ද? මේ මෙතනින් ඉවරයි කියන්න පුළුවන් කමක් නැහැ. මැරෙන කල්ම මැරෙන කල්ම යාට දුක නැති වෙනවා. මට මතක් වෙනවා ඔකම තව පැහැදිලි කරන යෝහවේ ඉනමාදාය සුජ්ජමානෝපලායති. නහිතේ ඉනමත්තිති. තංජඤ්ඤෝ වසල හොති. වසල සූත්‍රයක පැහැදිලි කරනවා. ඇයි මේ? මිනිසු ණය අරගෙන ණය දෙන්නේ නැත්නම් මේ මනුස්සයා පැහැදිලි කරලා දෙන්නේ කියලා කියන්නේ යා නම් බලලා තියෙන කවුද වසලෙක් හැටියට. තව පහත් ක්‍රියාවක් හැටියට. දැන් එතකොට මිනිසුන්ගේ මේ ලෞකික වශයෙන් ගත කරන ජීවිතයේ විශාල බලපෑමක් මේකෙන් එල්ල වෙනවා. බලපෑමක් එල්ල වෙනවා. ඒතර මම මුලින් මතක් කළා මේ සංසාරික ජීවිතයේදී අපි මේ වගේ තැන්වලදී අපි ඉගෙන ගන්න ඕන කාරණයක් තියෙනවා. මම ඉස්සෙල්ලා සඳහන් කරා ඒ දුප්පත් වෙන්නේ ඇයි කියලා කිව්වා. දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි කියලා. එතකොට සංසාර ජීවිතයේදී කිසිවක් කිසිවෙකුට දීලා නැත්තම් ඒ තැනත්තට ලැබෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේකෙන් අපි ඉගෙන ගන්න ඕන කාරණයක් තියෙනවා සංසාරික ජීවිතයේදී අපි පොහොසත් වෙන්න නම් පොහසතෙක් වෙන්න නම් අනිවාර්යෙන් අපි කරන්න ඕනේ මොකද්ද? දන් දෙන්න ඕනේ. අනිත් අයට අනිත් අයගේ ජීවිතය ගොඩනගන්නට, සුවපත් කරන්නට අපි අනිවාර්යයෙන්ම පරිත්‍යාගශීලී වෙන්න ඕනේ. දන් දෙන්න ඕනේ. මේක ඉගෙන ගන්න ඕන එක කාරණයක්. දැන් ඔය කරුණ ටික මතක් කරගෙන මේක අපේ බණු අපේ ජීවිතයට ආධ්‍යාත්මික පැත්තෙන් සම්බන්ධ වෙන ආකාරය. දැන් භෞතික පැත්තෙන් විශාල පරිහානියක් අප සඳහන් කර අනිත් පැත්තේ. මේ ආධ්‍යාත්ම වශයෙන් බලමු අපි. දැන් මේක ධර්ම කරුණු සම්බන්ධ කරගෙන මේක කොහොමද අපි විග්‍රහ කරන්නේ? දැන් බුදුහාමුදුරුවෝ මෙතන දිනදුකම කියලා පැහැදිලි කළා ලෝකෙ ගිහියට තියෙන දිනදුකම කියලා ඒක අපි බලමු මේ පැත්තේ ධර්මයේ පැත්තෙන් පැහැදිලි කරන්නේ කොහොමද කියලා. ඉතින් යම්කිසි කෙනෙක් දැන් සද්ධාව කියන එක හිරියොතක් කියන එක වීරිය කියන එක සතිය කියන එක සමාධිය කියන එක ප්‍රඥාව කියන එක තියෙනවා නම් ඒ තැනත්තා පොහසත් කෙනෙක් කෙනෙක් සද්ධාවන්තයි කියලා කියන්නේ එයා පොහසතෙක් සද්ධාවන්තයි කියලා කියන්නේ එයා පොහසතෙක් එහෙනම් යම්කිසි කෙනෙකුගේ සද්ධාව නැත්තම් සද්ධාව නැත්තම් ඒ තැනත්තා අපිට දැන් සඳහන් කරන්න ඕනේ කවුරු පිළිද කෙනෙකුගේ සද්ධාව නැත්තම් ඒ තැනත්තා අපි හඳුන්වා දෙන්න ඕනේ කවුද? ණයකාරයෙක් හැටියට. ඕන්න ණය කියන වචනේ ගත්ත හැටි. කෙනෙකුගේ සද්ධාව නැත්තම්. මොකද්ද සද්ධාව කියන්නේ? සද්ධාව කියලා කියන්නේ තිරුවන් කෙරෙහි පැහැදීම. තිරුවන් කෙරෙහි නැත්තම් සද්ධාව කියලා කියන්නේ තිරුවන් පිළිගැනීම. බුදුහාමුදුරුව මගේ ධර්මයේ මගේ සංඝ රත්නයේ මගේ මගේ බුදුහාමුදුරුව ඉතිපිසෝ භගවරහං සම්මා සම්බුද්ධාදී ගුණයන්ගෙන් යුක්තයි. උන්වහන්සේගේ ධර්ම රත්නයේ ස්වකහාතාදී ගුණයන්ගෙන් යුක්තයි. උන්වහන්සේගේ අවරුස පුත්‍ර වූ ආර්ය මහා සංඝරත්නයේ සුපරිපන්නතාදී ගුණයන්ගෙන් යුක්තයි. යම්කිසි කෙනෙක් බෞද්ධ නමින් ඉඳගෙන අපි හිතමු බෞද්ධ නමින් ඉඳගෙන ඒ තැනැත්තා තුල සද්ධාව නැත්තම්. තිරුවන් කෙරෙහි පැහැදීමක් නැත්තම්. ඒ තැනැත්තා උපමා කරලා තියෙන්නේ කාටද? ඒ තැනැත්තා උපමා කරලා තියෙන්නේ කාටද? දිලින්දෙක් ඇටියට, දුප්පතෙක් ඇටියට. ඊළඟට එවැනි කෙනෙක් තුල දැන් සද්ධාව නැත්තම් සද්ධාව නැති වෙනකොට ඒ තැනැත්තා තුල නැති වෙන දෙයක් තියෙන මොකද හිරියොතබ්දගෙන මොකද්ද හිරියොතප් කියලා කියන්නේ? ලැජ්ජා බය නැහැ. හිරියොතප් නැහැ කියලා කියන්නේ ඒකයි. පවට තියෙන ලැජ්ජාව හා බය නැතිකම. ඔන්න මේ මනුස්සයා දුප්පතෙක් වෙච්ච හැටි බලන්නකෝ. මේ දුප්පත්කම කියලා කියන්නේ පොහොසතෙක් නෙවෙයි යා. දැන් සමාජයක මිනිස්සෙක් අපි වනින්නේ කොහොමද? දැන් අපි හුඟක් වෙලාට පොහොසත් කියන්නේ මොකටද? අපි වත් පොහොසත්කම් වතින්. හැබැයි ඒක නෙමෙයි මේ දහමේ මනින්නේ. දහමේ මනින්නේ මොකක්වත් නැ ගුණධර්මයන්ගෙන් හීනනම් වත්පොහසත්කමෙන් ඉහළ ගියත් පොහසතෙකුණත් එයා මහා දුප්පතෙක්. හැබැයි දුප්පත් උනක් කමක් නැහැ ගුණධර්මයන්ගෙන් ඉහළ මට්ටමට ඉන්නවා නම් ඒ තැනත්තා පොහසතෙක්. ධර්මයේ අපි දුප්පත් පොහසත් භාවය කියලා කියන්නේ ඕකයි. ඒතකොට දැන් මදත් තියෙන ශ්‍රද්ධාව නැහැ මේ තැනත්තා තුල. හිරියොතබ් දෙක නැහැ මේ තොරන්තා තුල. ඊළඟ වීරිය කියලා දෙයක් නැහැ. වීරිය කියලා කියන්නේ උත්සාහයක් නෑ. දැන් මිනිසුන් හුඟක් වෙලාට තව තවත් තව තවත් ওই ණය ගන්න දුකටපත් වෙන්න හේතු මොකද්ද? අපි හුඟක් වෙලාට වැරදි ආකල්පයක් තියෙන වැරදි වැටහීමක් තියෙන මොකද්ද? මොකද්ද අපි හිතන්නේ? මේක කර්මයේ කර්මයේ කියලා. එහෙම හුඟක් වෙලාට ගන්න එපා වලට. අපි ඉතින් උත්සාහ කරත් වැඩක් නැහැ නේ අපිට ඉතින් තියෙන එහෙම නෙවෙයි තියෙන්නේ. එතකොට යංගසි කෙනෙකුගේ උත්සාහය නැත්තම් වීරිය නැත්තම් අනේ මේ தත්ත්වෙන් උඩට එන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් නැත්තම්. ඒත නැත්තම් මොකද වෙන්නේ? පෝසත් වෙන්නේ නැහැ කවදාකවත්. එතනද දුප්පත්ම වෙන්නේ. ඒතර වීරිය. ඒතර කරුණ මතක් තියෙන සද්ධාව නැහැ යතනත්තා තුල, හිරියොතබ් දෙක නැහැ යතනත්තා තුල වීරිය නැහැ. ඒ වගේම යතනත්තා තුල සීලය නැහැ. යතනත්තා තුල සීලය නැහැ. සීලය කියලා කියන්නේ මොකද්ද? කය වචන දෙකේ හික්මීම. තවත් අපි ඊටාම ලේසියෙන්ම ගන්න ඕන වචනයක් තමයි කය වචන දෙකේ හීලෑකම. කය වචන දෙකේ දැන් අපි හීලෑවීම කියලා කියන්නේ හීලෑ සතාගේ තියෙන ලක්ෂණය මොකද්ද? හීලෑ කියන වචනේ තව තවත් ටික ලේසි කරගන්නකෝ. කීකරු කියන වචනයක් තියෙනව නේද? දැන් අපි කෙනෙක් කියනවා යා කීකරුයි කියලා කියනවා. ඇයි ඒ? දැන් තමන්ගේ පුතා තමන්ගේ දුව තමන්ගේ දරුවා මම කීකරු දරුවෝ කියලා කියනවා. ඇයි ඒ කියන්නේ එහෙම කියන්නේ? කීකරු කියන එකේ තේරුම මොකද්ද? කීකරු කියලා කියන්නේ මොකද්ද ඒකට හේතුව? කියන්නේ දැන් දරුවා අපිට කීකරුයි කියලා කියනවා. මව්පියන් යම්කිසි අවවාදයක් අනුශාසනාවක් කරනවා නම් ඒක ඊටාම ඕනෑ කැමකින් අනේ මගේ යහපත උදෙසා මේ මට මේක පැහැදිලි කර දෙන්නේ මේක කියලා දෙන්නේ කියලා කියලා දෙනවා නම් වචන ඉක්මවා යන්නේ නැත්තම් විනය නීතියව කඩන්නේ නැත්තම් එයා හරි කීකරු කියලා කියනවා. දැන් පුංචි රාහුල් හඳුරු ගත්තොත් එහෙම කීකරුනේ. කීකරුනේ හැරෙන්නේ නේ. පුංචි රාහුල් හඳුරු උදේ පාන්දර මොකද කරන්නේ? වැඩි දෝතක් කරගෙන කරන්නේ මොකද්ද? අහසට දාලා කියන වැලි ඇටයක් ගානේ මට අවාදන සාසන ලැබේවා කියලා. දැන් මෙතන කීකරුව කියලා කියන්නේ මොකද්ද? කය වචන දෙකේ කීකරුකම. එතකොට හීලය කර ගැනීම. දැන් එතකොට අර දුප්පත් කියන වචනේ මතක් තියාගන්න ඒ තැනත්තා තුල සීලයෙන් හීලය නැහැ. කය වචන දෙකේ හීලය නැහැ. කය වචන දෙකෙන් හීලය නැහැ. ඊළඟට ඒ හීලය නැතිකම සීලෙන් හීලය නැති වෙනකොට ඒ නැත්තා මොකද වෙන්නේ? යාගේ සමාධිය නැහැ. සමාධියෙන් හීලය කියන්නේ දුප්පත්. සමාධිය කියලා කියන්නේ යා හැම වෙලාවෙදීම සිත එකඟමත් තියාගන්න බෑ. විසිරිච්ච සිතවිලි දහමයක් තියෙන්නේ ඒක තුළ. ඊළඟට මතක් තියාගන්න ප්‍රඥාවෙන් ඒ තැනත්තා දුප්පත්. ප්‍රඥාවේ දුප්පත් කියලා කියන්නේ මොකද්ද? දැන් ප්‍රඥාව කියලා කියන්නේ මොකද යමක් අපිට යමක් ඇති සැටියෙන් දකින්න පුළුවන් වෙන්න ඕන. යමක තියෙන හොඳ නරක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මේ දේ කළොත් මෙහෙම දෙවෙනවා. මේ දේ කළොත් මෙහෙම වෙනවා කියලා අඩු ගානේ තමට විනිශ්චයක් කරගැනීමේ හැකියාව තියෙන්න ඕන ප්‍රඥාව. දැන් එහෙමනම් දැන් ධර්මයේ මේ පැහැදිලි කරන සද්ධාවෙන් හීනයි. සද්ධාවෙන් හීනයි. හිරිවතප් දෙකෙන් හීනයි. ඊළඟට වීරයෙන් හීනයි. සීලයෙන් සමාධියෙන් හීනයි. ප්‍රඥාවෙන් හීනයි. දැන් එතකොට මේ තැනැත්තා දිලින්දෙක්. ධර්මයෙන් හීන වෙච්ච කෙනෙක්. ධර්මයෙන් හීන වෙච්ච කෙනෙක්. එවැනි තැනැත්තා දුප්පතෙක් වගේ තමයි ණය ගන්නත් පටන් ගන්නවා. මොන දැන් ණය ගන්නවා. මොකද්ද ණය? දැන් හීලයටම නැහැ කියලා කිව්ව මං කිව්වා හීලය කියන්නේ ශික්ෂණයක් නැහැ දැන් මේ දැනත්තා තුල. ඒ නිසා මෙයාගේ කය වචන දෙක නිරන්තරයෙන් මොකද කරන්නේ? කයින් වචනෙන් දෙකෙන්ම වැරදි ක්‍රියා වැරදි වචන පාවිච්චි කරන්න උත්සාහ කරනවද නැද්ද? වැරදි වචන කියනවද නැද්ද? කියනවා. එතකොට වැරදි ක්‍රියා කරනවද නැද්ද? දැන් දුප්පත්කම එක පැත්තක වගේම ධර්මයෙන් අනිත් පැත්තට ගත්තන් පස්සේ අපිට පේනවා ප්‍රාණඝාතාදී අකුසල කර්ම. ප්‍රාණඝාතය, අදත්තාදානි, කාමිත්‍යාචාරය. ඒවා කිසිම අර දැන් ලැජ්ජා බිය නැහැ මොකක්වත් නැහැ. ඒ නිසා මොකද කරන්නේ මේ වයින් එයා සමන්විත වෙනවා. කය නිරන්තරයෙන්ම විසමාචාරය ධම්මචාරි පැත්තට නෙවෙයි තියෙන්නේ. අධම්මචාරි පැත්තට. විසමාචාරි පැත්තට යොද කරන්නේ. ඒ විසමාචාරි ක්‍රියාවන් සිද්ධ කරනවා ඊළඟට වචනේ මුල් කරගෙන අපි මොකද කරන්නේ? එවැනි තැනැත්තා තුළ නිරන්තරයෙන් මොකද කරන්නේ? සත්‍ය කියන වචනයක් අහන්න. හැම වෙලාවෙදී මෙයා කරන්නේ මොකද්ද? බොරුවක්මයි. එයා කරන්නේ මොකද්ද? බොරුවක්. ඊළඟට කෙනෙක් සමගියෙන් සමාදානයෙන් සතුටෙන් ජීවත් වෙනවා දකින්න කැමති නැහැ. එහෙම කැමති නැති වෙනකොට මොකද කරන්නේ? ඒ තැනත්තා අන් අය බිඳවනවා. අනේ කියලා. ඊළඟට කෙනෙකුගේ සිත මුදු මොලොක් වෙන කෙනෙකුගේ සිත මුදු මොලොක් වෙන වචනේ මෙයා පාවිච්චි කරන්නේ. ඊට දරුණු වචන පාවිච්චි කරන්නේ. කැත නේද? අසභ්‍ය සභාවට සුදුසු වචන වේවා පාවිච්චි කරන්නේ. ඊළඟට තව ඒ පුජ්‍යලා ඉන්න පුළුවන්, තව ඉන්න පුළුවන් එහාට යනකොට එයා කතා කරන දේ තව කෙනෙකුට යහපතක් නැහැ. තව කෙනෙකුට අර්ථයක් නැහැ. තව කෙනෙකුට යහපතක් නැහැ, තව කෙනෙකුට අර්ථයක් නැහැ. දැන් එවැනි තැනැත්තා තුලින් නිරන්තරයෙන්ම සිදුවන්නේ මොකද්ද? එයාගේ වචන කියන ඒවා නරකයි. වචන කියන ඒවා නරකයි. ක්‍රියා කියන ඒවා නරකයි. දැන් එතකොට අර ණය ගැන පොලියදි වැඩි වෙනවා වගේ මොකද වෙන්නේ මෙයාට? මේ තනත්තාගේ ආධ්‍යාත්මික ගුණධර්ම නැති වෙනකොට මොකද කරන්නේ? එන්නේ ඇති වෙන්නේ මොනවද? පොලිය වගේ වැඩි වෙන්නේ මොනවද? දුරුගුණ නෙවෙයිද? දුර්ගුණ නෙවෙයි මතුවෙන්නේ. අන්න දුර්ගුණ මතුවෙනවා. දැන් දුර්ගුණ මතුවෙනකොට අපි හිතමු දැන් පොලියට විපාකත් දෙන්න එපා. දැන් පොලිය ගෙවන්න නැති වෙනකොට අර ලුහු බඳිනවා කියලා මම කතා කරා. ඒ වගේ තමයි. දැන් අපි හිතමු යංගසි කෙනෙක් දැන් තමන් අරණ්‍ය ගතව රුක්ක මූලිකව එහෙම නැත්නම් ගහක් මුල ඔය වාගේ දැන් අපි හිතමු ගිහින් අඩු ගන්න ජීවිතෙන් මිදෙන්න කියලා යනවා. ජීවිතෙන් මිදෙන්න කියලා යනවා. හැබැයි ජීවිතෙන් මිදෙන්න කියලා ගියාට කවදාකවත් එයාට පුළුවන් ද හිත සමාධිගත කරගෙන ඉන්න? අතීතේ කරපු අතීතයේ ශ්‍රද්ධාව නැති කෙනෙක්, සීලය නැති කෙනෙක්, වීරිය නැති කෙනෙක්, හිරියොතබ්දක නැති කෙනෙක්, සමාධිය නැති කෙනෙක්, ප්‍රඥාව නැති කෙනෙක් ඒ විතරක් නෙවෙයි කය වචනෙන් නිරන්තරයෙන්ම එයා වැරදි ක්‍රියා කරපු කෙනෙක්. එහෙම කරපු කෙනෙකුට අපි හිතමු හොඳට දැන් යන්න හොඳ තැනක් මේ වෙන්න කියලා ගියාට ගහක් මුල වාඩි වෙලා හිටියට කැලේක හිටියට ඒ තැනත්තාට ආධ්‍යාත්මික වශයෙන් ගුණ වගාවන් දිනු කරගන්න බෑ. තමන් නිරත වෙච්ච කාර්යයන් වල ප්‍රතිඵල තමයි යා නිරන්තරයෙන්ම ලබා ගන්න. දැන් පොලිය ණයට ගත්ත පොලිය වගේ මෙයාගේ මොකද කරන්නේ? දැන් ඊළඟට මොකද කරන්නේ? අර මං කිව්වා දැන් අපි හිතමු කැලේට ගිහින් භාවනා කරනවා කියලා. හැබැයි භාවනා කරනකොට ලුහු බඳින්නේ කවුද? තමන්ගේ සිත මෙහෙම ඇස් දෙක වහගෙන අපි භාවනා කරාට දැන් බුල්හු බඳිනවා කියන තමන්ගේ පසුපස එන්නේ මොනවද? සිතිවිලි හැටියට එන්නේ මොනවද? අතීත සිතිවිලි නෙවෙයි දෙන්නේ. අතීත සිතිවිලි නෙවෙයි දෙන්නේ. තමන් කරපු ක්‍රියාවන් නෙවෙයි දෙන්නේ. ඒ ප්‍රතිඵල නෙවෙයි නෙලන්නේ. අන්නේ ප්‍රතිඵල නෙලා ගන්නවා. දැන් ඒක කියනවා ලුහු බැඳීම වාගේ කියලා. ලුහු බැඳීම වාගේ. දැන් ඊළඟට මේක දඬුවම් ලැබෙන ක්‍රමයකුත් තියෙනවානේ. දඬුවම් විඳින ක්‍රමයකුත් තියෙනවානේ. මොනවද දඬුවම්? මොනවද දඬුවම්? දැන් පොලිය ගෙවන්න නැති වෙනකොට මම කිව්වා විවිධ අපවාද ඇති වෙනවා, ලුහු බඳිනවා ඒ කරපස්සේ යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එයාට විවිධාකාර දඟ ගෙහි එහෙම නැත්නම් විවිධ ගැහැටම සිදු වෙන්න පුළුවන්. එහෙනම් ආධ්‍යාත්මික වශයෙන් ಗುಣවගාව දිනු කරගත්ත නැති මානසික වශයෙන් පල්ලෙහාට බැස්ස මිනිසයා මීළඟ ජීවිතයෙන් පස්සේ කොහෙද තියෙන්නේ? දුප්පත් දැන් මේ ආධ්‍යාත්මික වශයෙන් දුප්පත් තැනැත්තේ දුකටපත් වෙච්ච මිනිසෙක් දැන් මේ මිනිසයා. පොහොසත් කෙනෙක් නෙවෙයි ආධ්‍යාත්මික වශයෙන්. එවැනි අයෙකුට අනිවාර්යයෙන්ම ලැබෙන්නේ මොකද්ද? එවැනි අයෙකුට ලැබෙන්නේ මොකද්ද අනිවාර්යයෙන්? දුක විතරක් නෙවෙයි. දුර්ගතිය කියන එක, දුර්ගතිය කියන එක. එවැනි තැනැත්තෙකුට අනිවාර්යයෙන්ම ඊළඟ භවය විපාක ලැබෙනවද නැද්ද? විපාක ලැබෙනවද නැද්ද? දැන් අපිට මතක් වෙනවනේ ඉද තප්පති පෙච්ච තප්පති. පාපකාරී උභයත්ත තප්පති. එතකොට පව් කළ නිසා මොකද කරන්නේ? ඒ තැනැත්තාට මේ මොහොත සිහිපත් කරන්න බෑ. සිහිපත් කරන හැම මොහොතකදීම තැවීමක් ඇතිවන්නේ. ඊළඟ මොහොත මතක් කරාත් මොකද තැවීමක් ඇතිවන්නේ. එහෙනම් සසර ජීවිතේ මෙයාට තැවෙනවද නැද්ද? තැවෙනවා. මේ මොහොත අපට සතුරු කරගන්න බැරි නම් ඊළඟ මොහොත අපි තීරුම් ගන්න ඕන අනිවාර්යයෙන් මොකද්ද වෙන්නේ? මහා දුකටපත් වෙච්ච තැනකම තමයි අපි දැන් දුගතිය කියලා කියන්නේ මොකටද? දුර්ගතිය කියලා කියන්නේ මොකද්ද? දුකටපත් වෙච්ච තැන. සුගතිය කියලා කියන්නේ සැප ඇති තැන. ඒ ඉහළ මට්ටමට යනකොට තමයි දෙලව ජීවිතේම සතුට වෙන්න පුළුවන්කම තියෙන මොකද්ද? ඉද මෝදිති පෙච්ච මෝදිති. හත පුඤ්ඤෝපයත්ත මෝදිති. මම මේ ජීවිතේ හොඳ පිං කරපු කෙනෙක්. හොඳ මඟ ගමන් කරපු කෙනෙක්. තුරුණුවන් සරණ ගිය කෙනෙක්. ඒ නිසා මම මේක හරියට ඒක අනුගමනය කරා කටයුතු කරා කියලා සතුට වෙන්න පුළුවන්. ඒ නිසා උභයාර්ථ ලෝකය සාධනය කරගන්න. ව්‍යාර්ථ ලෝකයෙන් සාධනය කරගන්න අවශ්‍ය කරන ධර්ම කරුණු ටිකක් මේ පැහැදිලි කර දුන්නේ. පැහැදිලි කර දුන්නේ. ඉන්න කියලා කියන ඉන සූත්‍රය කියලා කියන ණය කියන වචනමයි ඒක පැහැදිලි කරන්නේ. ඉන කියන එකේ තේරුම මොකද ණය කියන එක. එතකොට ණය නිසා දුප්පත්කම නිසා මිනිසුන්ට විඳින්න තියෙන දුක් මේ පැහැදිලි කර දුන්නා. ඒ වගේම තමයි ආධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නේ කොහොමද කියන එකත් පැහැදිලි කරා. දුප්පත් නොවි, ණය නොවි, පොලිය වර්ධනය නොකරගෙන මිනිසුන්ගේ අපවාදයට එල්ල වෙන්නේ නැතුව, හිර බන්ධන වල ලගින් නැතුව, නිවන් මාගේ ගමන් කරලා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්නට, අවබෝධ කරගන්නට හේතු වන ආකාරය මේ ධර්ම කරුණුලින් පැහැදිලි කර දුන්නේ. ඉතින් මීට වඩා කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා නැවත ඒ ඉන සූත්‍රයේ පිළිබඳව තාම කෙටි විවරණයක් මේ පැහැදිලි කරේ. ඉතින් අපි භෞතික වශයෙන් ආධ්‍යාත්ම වශයෙන් ඒ ගුණ ධර්මයන් දිනු කරගන්නට ඔබ සමගට මේ ධර්මයේ යොහල් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අසනා කරගන්න. ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී සුනිත්‍රාරාමාධිපති කොළඹ නාලන්තා විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පාලක සභික කොළඹ කලුතර දෙදෙසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජනීය ඇලිකේවල සීලානන්ද නායක ස්වාමීන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයත් උන්වහන්සේ සිදු කරන ශාසනික කටයුතු තවත් දෙරිමත්ව කිරීමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංයුක්ත තෙලියක් ඕ කැසට් පටයක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111307102 දුරකථන අංකයට ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 011126967140 දුරකථන අංකයට ඔබට පෙරවන් සරණයි ජනවාරි 9 වෙනිදා රාත්‍රියේ අට ධර්මානුශාසනාව ධර්මදේශනාව සඳහා අපහට ලැබී තිබෙන්නේ තාම වටින මාතෘකාවක් මේ දේශනාවේ නම ඉන්දකීල සූත්‍රය දේශකයන්න් වහන්සේ පූජනීය දොළොස්වල උදිත ධීර ස්වාමීන් වහන්සේ